නමෝතස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ හරියෝ පණයේ අධ්‍යාත්මිකෝ මග්ගෝ සංගතෝ උදා වූ අසංගතෝ චී අරියෝකෝ ආවුසෝ සාකච්ඡාමිකෝ මක්ඛෝ සංකතෝ තීති සෝභාසල සංග්‍රහණ වාසය යක්මී පාරක මහතු සම්බන්ධ කරගෙන එම දායකත්ව දවසක විසන්වනේ කාර්යසාන සුදු මේ වගේ විපස්සනා ධර්ම දේශනා පාස්කන අදත් අපිට සහස්ත්‍රින්දාක විපස්සනා තියෙන ධර්ම දේශනා පැය මේ ධර්ම <coughs> දේශනා බොහෝ විට දේශනා කොටියක් විදිහටයි පවත්වාගෙන එන්නේ මේ දවස්වල මේ දේශනාවේ සඳහා අපි යෝජනා ඉදිරි කරගත්තේ චුල්ල වේදාල සූත්‍රය මේක සර්වඥාන්සේ විසින් දේශනා කරලද සූත්‍ර පිටකයේ මංචමනිකායේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක් ඒක දෙකකට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක ස්වරූපිතා විකාශ වෙලා යන්නේ සම්බන්ධ වෙන දෙපාර්ශ්වය පැරණි අමුසමයන් විදිහට ගත කරලා පසු කාලීන සාසනික වශයෙන් සම්පත්‍ති කර අවස්ථාවේදී මහදියාව පැවිදි වෙලා දීක්ෂණයක් වශයෙන් උපසම්පදා වෙනවා ස්වාම පුරුෂයා ආරාමිකෙක් වශයෙන් මොනවාද ආර්ය මුදලෙක් වශයෙන් මේ කතාවේ පෙනී සිටින්නේ දීක්ෂණී වංශයේ මහත්මේනි තාසලමක් විදිහට උපාසකතුමා අනාගාමී පාරකතුමා විදිහට මේ දෙදෙනා අතර තිබෙන කතා සංවාදය ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් නෙවෙයි මේ සත්‍යයට තේමාව සපයන්නේ. ඉතින් මේ අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ අද පාලි පාඩයක් වශයෙන් අපි ඉදපත් කරගත්ත ප්‍රශ්නේ ඒ විශාල පාඩකතුමා ධම්මදින තෙතිනාගෙන් අහනවා ආර්යවෙනි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සංකතයක්ද නැත්නම් ආහාරකයක්. සංග්‍රහ කරනවාද සකස් කරන ලද්දක්ද එහෙම නැත්නම් ස්වභාව සිද්ධි දෙයක්ද. එතකොට මේ ධම්මදින රහත්මී නාම සඳහන් කරන විසාක පාඩක ඒක සංකතයක්. ආයතන මාර්ග වැටෙන්නේ සංකතයක් විදිහට. ඉතින් ඒක පිළිතුර ත්‍රිපිටකයේම කොල්ල බලලා කාරණා සාහිත්‍යව ඉදිරිපත් කරන දෙයක්. නමුත් මේ සංකතය සංකතෝ ආර්ය අෂ්ටාංග මාර්ගය අසංකතෝ නිර්ම නිබ්බා නිවන කටයුතු කරන්න පුළුවන් කියන ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ඒත් එක්කම අපිනවා. අසංකත දාත නිබ්බා නිවනට යන්න සංකතයන් කරා පුළුවන් කියලා. ඉතින් ඒක ඒ නිසා විසඳාගත යුතු විග්‍රහ කළ යුතු විමසා බැලිය යුතු කාරණාවක් කියලා අපි අපේ ලෝක ජීවිතය ගත කරන ගමන් උත්සාහ ගන්න හදන්නේ මේ ප්‍රශ්න විචාරාත්මක වැඩකෙදී එළි වෙන කාරණා කොහොමද අපි දිනදා ජීවිතයේ මේ ආනාපානසති භාවනා කරනකොට සක්මන් භාවනා කරනකොට ආදී වශයෙන් කොච්චරට යනගමයක අන්තර්ජාතික විදියට හදාස් කරන ලද්දක් විදියට සංග්‍රහ කරන ලද්දක් විදියට දකින්නවාද කොච්චර පිළිලා ආකාංගතයක් ස්වභාව සිද්ධියක් එහෙම නැත්නම්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 දාර්ශනික වශයෙන් තේරෙන්නේ නැහැ, තර්කයට ගැලපෙන්නේ නැහැ. සංකතය කරා කොහොමද අසංකතයකට යන්නේ කියලා ඒ නිසා මේක බොරුවක්, මේක මිත්‍යාවක්, මේක මායාවක් කියලා භාවනා නොකරම ඉන්නවා දැන හොරද. අර සමහරක් පිළිදා කමන්නේ බුද්ධ ආධුනිකයන් වහන්සේලා කරියත් ශ්‍රද්ධාව නිසා මේක මේක කිව්වාම නරකකට යන්නේ සීල සමාධිය ප්‍රත්‍යාවන පිළිෙන්නේ කියන අදහස නිසා උත්සාහ කළ බලන්න. උත්සාහ කරනවා තමයි ප්‍රාවක කියලා කියන්නේ ඒ හරියට උත්සාහ කරනකොට මේ කාරණා කාරණා දේනුම් තේරුම් කරගත්ත එක්කන අසංකත වෙනවා අනිත් එක්කන තර්කය හැම වෙලාවෙම හිතේ මේ දෙක දිහාට මේක සංකතයක් අසංකතයක් කලියුත්තක් මේක තියෙනවාද ඉබේ කරන දෙයක්ද සංග්‍රහ කලියුත්තක්ද නැත්නම් ඉබේ වෙනවද කියන කාරණාව ඉතින් පුරාවට ඒක ප්‍රශ්න කරනවා ඉතින් අපි මේ දේශනා අවස්ථාවේදී අපි මේක තමයි මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ආයතන භාග්‍යතාව අසංකත සංගත ભેදය අපිට පොතක් තව අර ජීවිතේ ලං කරලා ඉදින්ද ජීවිත ලං කරලා බලන්න පුළුවන් මේ එක එක සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග එක එක ගත්තාම මේ එක එකට කොටසක් මේ සංකත අසංකත ભેදේ සකස් කරන ලද සංග්‍රහ කරන ලද ස්වරූපේ කොතරම්ද ඒ අනුව ඉදී කෙරෙන ස්වභාසිද්ධිය භාවය කොතරම්ද කියන එක ගන්න. ඉතින් ඒකදී අපි ගිය පාර ධර්ම දේශනාවේදී ඉසි දෙවෙනි ධර්ම දේශනාවේදී මතක් කරගත්තා මේ සම්මා දිට්ඨි කියන පළවෙනි මාර්ගාංගය මේ කියන වේදේ දාලා ත්‍රිපිටකේ නැත්නම් සර්වඥාගේ අනුකූල දේශනාවල සිතේ දුරක සංග්‍රහ වෙලා තියෙනවා කියලා බලන්න. ඒකදී සර්වඥාන්සේ පැහැදිලිවම සම්මා දිට්ඨි පහන් ගෝයන් වදාන කියලා මහනි මේ සම්මා දිට්ඨිය මම දෙකකට දෙතාවර කරලා දේශනා කරනවා කිය. ඒ සම්මා දිට්ඨියතාව මේ සංකත සංකත ભેදේ මේ කරලා දීපේ කරලා දේශනා අතිවික්‍රේ සාධවා කුණ්‍ය භාග්‍ය උපදිවේපක්කා අතිවික්‍රේ සම්මා දිට්ඨිය අරියානාතවා ලෝකුත්තර මාර්ගාදාය. මේ සම්මා දිට්ඨිය තියෙනවා ආශ්‍රව සහිත වූ පින් කුසලතාවය කර දෙන්නා වූ උපදී සම්පත්‍ය ලබා දෙන්නා වූ උපදී විපාක ලබා දෙන්නා වූ සම්මාදිටිකුත් තියෙනවා. ඒක සම්මාදිටි එක ලේස එක විකක් එක පළවක්. ඒ වගේම තියෙනවා ආර්ය වූ අනාද වූ ලෝකෝත්තර මාර්ගාංග වූ සම්මාදිටිකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ දෙක සම්මාදිටියේ තියෙන මේ කොටස් දෙක තේරුම් ගැනීම භාවනා කරපු කෙනාට ඒකෙදිත් මම විශේෂයෙන් කළා කියන විපස්සනා භාවනා කරපේකට අත්‍යවශ්‍යයක් වෙනවා කියලා දෙනකොට ඒක කරපියතියි. ඒව නැතුව පටන් ගන්න එක්කනට මේකදී හදී ප්‍රශ්නයක් වතුනා අන්න වෙලාවෙම මම කලින් කිව්වා වගේ අපට සූත්‍ර කිරීමේදී ඇසෙන ප්‍රශ්නය පොතෙක් දුරට යනකම් මේක පිම්පිටසේ පිටිනවද පොතෙක් දුරට යනකම් උපති විපේහි විපාක මෙලෝ පරලෝ සබමෙද පිටිනවද පොතර දුරට යනකම් ආශ්‍රව සහිතද ඊට පස්සේ මේ දෙවෙනිය සඳහන් කරන අනාශ්‍රව වූ ආර්යයන් වහන්සේලාට කරපෙන්නා වූ ආර්ය වහන්සේලාට කරපෙන්නා වූ ලෝකෝත්තර වූ මාර්ගාංග වූ පරාදිච්ච මොකද්ද? ඒක කොහොමද අවබෝධයට එහෙම නැත්නම් අනුබෝධ අවබෝධ ඥානවලට ලක් වෙන්නේ කියන කාරණාව භාවනා හරීම ඕජාජනක රසවත් වූ ස්ථානයක්. ඒත් ඒ සඳහා හොඳ විවෘත මනසක් අවශ්‍යයි. එහෙම නැති කෙනාට මේක ආදර ප්‍රතිපත්තිය පේනවා. එක වෙලාවට එකක් කියනවා අනිත් වෙලාවට එකක් අනිත් එකක් කියනවා කියලා. නමුත් මේක මේ විද්‍යාඥාතේ මාවට ගියාට දේශනා කර කර මේක හොඳ ක්‍රම වේදයක් තියෙනවා. හැබැයි මේ ක්‍රම වේදය ඒ සාධනීය පැත්තෙන් බලන කෙනෙකුට හරීම රසවත් ඒ පුද්ගලයා සිරියම් කරන සුළු ඒ මනස අලුත් කරන සුළු නාමතාවයට පත් කරනවා. එහෙම නැතුව සම්ප්‍රදාන කුල බලන එකට කොච්චර අකරගයි කිය මේ කියන හදන කාරණාව ඉති වෙන්නේ නැහැ. ඒ නිසා මේ එනිසාවා පුණ්‍ය භාග්‍ය උපදිවිපක්කා කියන මේ සම්මා දිට්ඨිය කියන ලෞකික පැත්ත ආගමික පැත්ත ගත්තාම ඒක අපි දන්න මේ සම්මත රතා ඥාන සම්මා දිට්ඨියට දාන්න පුළුවන්. සම්මත රතා ඥාන සම්මා දිට්ඨිය කියලා කියන්නේ කල කල දේ පාල පාල දේ නැත්නම් හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල දෙනවා නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල දෙනවා. ඉතින් ඒක ඒකකට සර්වඥාන්සේ වැඩෙන කාලෙකමගේ උච්චේ දික්කියට මොකක් නැත නරකක් නැත අම්මෙක් නැත තාත්තෙක් නැත පිනක් නැත බවක් නැත පුළුවන් තරම් විදිහට හැකෙන්න බලලා ඒ තප ණය වෙලා ගත්තා වකම් කළා ගත්තා සදාහකව හම්බ කරුවා ප්‍රශ්නයක් නැහැ විපාක දෙන්න වෙන්නේ තමන්ට දෙවි ඒක නිසා ඒකදී සදාචාරයේ ලොකු පර්වතය හානියක් සිදු වෙලා තිබුණා ඒ උච්චේ දිට්ඨියට නැතරට කියන දිට්ඨියට. ඒ වෙනුවට සර්වඥාන්සේ ඇත ඇත කියන කල්පකට දුන්නා. ඒ දාණය අති මේ අති ඉස්සන් අති උසන් ආදී වශයෙන් දානයේ විපාකයට මොකද ඒකේ රෝප විපාකයට මරණයට පියෙක්කට එලවක්කට මෙලවක්කට බාර භාවනා කිරීමත් අභිඥා වගේ දේවල් අතර ආදී වශයෙන් නැත නැත පිටියට ඇත ඇත කියන පිටිය දාලා දීලා තියෙනවා. ඒ නිසා එකෙන් සබුත්තරේ ලොකු විද ප්‍රස්තාවක් ලබා ගත්තා. සදාචාරය ආචාර ධර්මයේ පිහිට වීම. ඉතින් මේක මේක සමයාන්තර දාසාත් එක්ක බලනකොට කිසිම ඒ අනේකුත් ආගමක ආගම කියලා කියන එක හොඳ ගැලපෙන කිසිම ආගමක මේ විදිහට සදාචාරාත්මක පද්ධතියක් ඇත්තේම නැත. ඒ සම්පූර්ණ සාධන ඉතිහාසය ගැන හොයන යනකොට සදාචාරාත්මක පද්ධතියක් විශ්ිස්සලා කියලා දෙන සර්වඥ වහන්සේ. මේ සර්වඥ වහන්සේ කියලා දුන්න පද්ධතියේ තියෙන ක්‍රමික භාවය අවස්ථානෝචිත භාවය නිසා ඒ පරම දිනුන ආගම් සියල්ලක්ම අලුත් ඒ සදාචාර පද්ධතියම නැවත රචනය කරනවා. ඒ රචනය කෙරුවට පස්සේ ඒව තුල ඒ වගේ ලකුණු දෙන්න තියෙනවා. නමුත් ඉතින් මේ කියන දිට්ඨිය සම්මා දිට්ඨියෙන් ලැබෙන පිටුවහල සම්මා දිට්ඨිය ලැබෙන අනුග්‍රහය නැති නිසා ඒක ලක්තන ලොක් වෙච්ච ගතියක්. මේ ළඟදී දෙවෙනි වතාවට මම අර පොතක කියුවා වමනාවේ කිව්වේ මේ ඉවත් කාලවට අපි කර්මේ සාකාරණ පරිය ඒවා කියන්නේ ධ්‍යාන භාවනා සමත වගේ දේවල් හින්දු ආගමේ ගත්තා කියන අදහසක් සෑම බෞද්ධයෙක්ම පිළිගන්න ගැටියක් තියෙනවා. ඒකට පිළිබඳව අභියෝගාත්මකව ඉන්දියානු කාර්යයේ විසින්ම හින්දු කාර්යයේ විසින් ලියලාද පොතක සඳහන් කර දෙනවා හින්දු ආගම කියන එක බුද්ධ ආගමෙන් පස්සේ මුස්ලිම් ආක්‍රමණය නිසා මුස්ලිම් නෝන කතෝලික නෝන සියල්ලම හින්දු කියන වචනේ ගත්ත කාරණා ඒක ඉන්දියානු වචනයක් නෙවෙයි. මේ මුස්ලිම් මිනිස්සු විසින් ආදරණ ලද වචන. අවචනාසේ සමකාලීන හෝ ඉතිසතුන බ්‍රාහ්මණ ආගම ඒ බ්‍රාහ්මණ ආගම තිබුණේ එක එක ඔය දෙක පූජයක් කරන දේවල්. ඉතින් පූජයක් කියලා අපි කියනවා. අවුරුදු ජන සංඛ්‍යාලයකන දේව සංඛ්‍යාලයකන ගත්තා තමයි ඉතින් පූජයක් දාගෙන කතා කරන එකම දෙවිකම උඩ මිලියන් ජාතිලා. ඒ දෙවිවරුන්ගේ අකාල් මඟුල් වල කිසිම ඡායාවක් තිබිලා නැහැ. එබැයි දේව සංකල්පයක් තුළ දිව්‍යන අදහන්නන්ට කිසිම සදාචාරත්මක් වීමක් නැහැ. තිබිලත් නැහැ යෝජනා කල්පිතක්. පස්සේ තමයි ඒ සර්වඥාන්සේගේ ලෝකේ පහළ වෙලා මේ කම්මසගතාය ආරම්මාදිච්චය කියන එක ඔක්නම් වල ඒක සමහර විටක බෝසත්කතාවේ පෙර සජානවාසලගේ ප්‍රවතිච්ච අපස්තවිද්ද ලකුණක් වෙන්නේ නැති නමුත් මේ පොත පවා පිළිගන්නවා මේ බ්‍රාහ්මණ ආගමේ තපස්වරුන්. ඒක නිසා ඒ ආගමේ පොත්පත් වලට කියපත් නෙවෙයි ප්‍රායෝගික පැත්තක් තියෙනවා. මේ තපස්වරු විශ්‍රමණයන් කියන පැත්තේ ඒ සමානාර්ථකත්වයක් තියෙනවා කියන බුද්ධ ධර්ම. අපතනාවේ පස්ස හතර පෙන්නේ දකින්න ප්‍රමණය දැක්කා. ඒ ශ්‍රමණය ඒ ප්‍රාර්ථනාගමේ තිබුණු යාගෝම වලට විරුද්ධව ගිහිල්ලා තනියම විමුක්තිය හොයන්න බැහැව කෙනෙක්. ඒකයි සබර්ණනාංශය ඇති කරගෙන මේ යෝග ජීවිතය අතර යම් යම් සමාන්තරකම් තියෙනවා. නමුත් පොදුවේ පොත්තරාජි වාසන කියන බ්‍රාහ්මණාගේ කිසිම සදාචාරයක් නැහැ. ඒ දෙවිවරුන්ගේ තිබිලා තියෙන මනමාලාව. මේ මනමාලාණන්ගේ ස්වභාව තමයි ජීව ස්වභාව කියලා කියන්නේ. ඒකට ජීව ආගමන කරන බ්‍රාහ්මණ. පස්සේ නමුත් හින්දු ආගමට එනකොට ඒක සංගතනක පස්සේ ඇතිවෙච්ච හින්දු වේදේ ලියලා තියෙන සෑම කොටක්ම අවිනිගත වශයෙන් පස්සේ දීලා තියෙනවා. ඒක සර්වඥාට කියන්නේ ආභාෂය තමයි මේ මෙදා කර්ම බලය පිළිගන්නට ක්‍රමික වර්ධනයක් ඒ වගේම හොරෙන් පස්සේ සමතාධිකම පිළිවෙල වෙලා ව්‍යාකරණයක් හදලා දීලා තියෙනවා ඉතින් ඒ නිසා මේ පුත්කලයා කියලා තියෙනවා බුද්ධ ආගම දිහා හින්දුයන් බලන්න එපා හින්දු ආගම දිහා බුද්ධ ආගමෙන් බලන්න එතකොට සම්පූර්ණ වෙනසක් වෙනවා මේක බෞද්ධයා දන්නේ නැහැ මොකද බෞද්ධයා පවා තාමත් අර හින්දු බෞතරය අනුෝගිය වාග්මේම දීදීගිය අර්ථක් විදිහට බුදුහාමුදුරන්ගේ දාපොත් ධර්මයේ දකින්නවා. නමුත් ඒකේ තියෙන මේ විපාණ කම්මක කතා ඥාන සම්මාදිට්ඨිය වර්ණ කියන නිසා ලෝකයට ඇති කරලා දීලා තියෙන මේ සදාචාරය ආචාර ධර්ම අනිකුත් ආගමික බෙදා ගන්න දෙයක් නෙවෙයි. මේක ආම උදාහරණ දෙකක් තමයි බෙදාගෙන තියෙන්නේ. ඉතින් මේක සම්මාදිට්ඨියේ මූලික ලක්ෂණයක් තමයි මේ සම්මසකතා ඥාන සම්මාදිට්ඨිය. අත්ති දින්නම් අත්ති ඉඳන් අත්ති උතන් අත්ති ඉඳන් අත්ති මාදා අත්ති පිතා අත්ති සුඛ දුක්ඛතාන වේදනාන සුඛං කම්මං බලාන අත්ති ලෝකං අත්ති පරලෝකං ආදී වශයෙන් එලොක් මෙලොක් කරන කතා කරන එක. ඉතින් මේක මේ සම්මාදිට්ඨියේ සංකතය. මේ සංකතයේ ප්‍රයෝජනය ගන්න ප්‍රයෝජනේ මේ මිනිස්සු ශිෂ්ටාචාර කරනවා. මිනිස්සු සදාචාර සම්පාදනය කරන්න ඒකිනෙක අකුලව කාගෙන නැති වෙන්නේ. එහෙම නැතුව බලපෑමක තියෙනකට කතා කරගියොත් එහෙම එක එකනාගේ කාමාසාව ඉඳ ගැනීම සඳහා ධර්මයෙන් හෝ අධර්මයෙන් හොඳින් හෝ නරකින් ඒ දේවල් ඉස්ස කරන්න යනවා. ඒක කරන ගියාට පස්සේ ඒ සමාජයේ තීසන් සමාජයක් වෙනවා. ඊට වෙනස් වෙනවා මේ කම්මසරතා ඥාන සම්මාදිට්ඨිය ඇති සමාජයේ ඒ සමාජයේ කර කර දේ පළ පළ දේ කියලා තාම වග වෙනවා. සදාතාවක්ම වගකීමක් වෙනවා කරන කියන සෑම දෙයක්. ඉතින් මේක සංකතයක්. මේ සංකතය මේ ජීවිතයේදීම දැක්වෙන ප්‍රයෝජනයක් සඳහා සකස් කරන ලබනවා. ඒ සකස් කරන ලද්දේ ඇසිතන කෙනාට සමාජයෙන් ආගමික වශයෙන් කියනවා පව් කෙරෙන්නේ නැහැ. චේතනා කියන දාහක කියනවා සමාජයේ සාමය වගවීම ඇති සංස්කෘතියක් වෙනවා. ඉතින් ඒකෙන් තමයි බුද්ධ ආගමේ එහෙම නැත්නම් බුද්ධ ධර්මයේ එහෙම නැත්නම් විපස්සනාව පටන් අර ගන්න තියෙන්නේ. මේ වගේ ආසාදවා බුද්ධ භාග්‍ය උපදිවිපක්ඛා කියන විදිහට ආශ්‍රවසහිත වූ පින් පැත්තට වැටෙනා වූ උපදිසම්පatti ලබා ගැනීමට හේතු වෙනා වූ සම්මාදිට්ඨිය තියෙනවා. ඒ කම්මසලතා ඥාන සම්මාදිට්ඨිය දඩවස්තුක සමාධිය වශයෙන් උත්තර ඉස්සලා කියන විදිහට නම් කියේ සඳහන් වෙනවා මේක මූල මූල මූල කරගෙන මේක ආසන කාරණාව කරගෙන තමයි ආධ්‍යාත්මික ජීවිතය කරන්නේ. එතන පැහැදිලිව කියන්න පුළුවන් කම්මසක ඥාන සම්මාදිට නැති කියලා එහෙම ආගමකට ධර්මයකට නෑ. කම්මසක ඥාන සම්මාදිට තමයි සදාචාරය කියන්නේ ආගම කියන්නේ එහෙම නැත්නම් ආධ්‍යාත්මික කියලා කියන්නේ. ඒක නිසා මොනවා වැඩක් කරන්න කියත් තාන් ඒ රාමයේ ඇතුළේ තියෙනවනම් අනිවාර්යයෙන්ම සාසවා පුණ්‍ය භාග්‍ය උපදී පස්සාගෙන විදිහට සම්මාදිට්ඨිය කරනවා. මොකද මේ සම්මාදිට්ඨිය එතනින් නතර වුණොත් ඒ මුද්‍රණය භයානක ගොරුවකට වැඩෙනවා විෂම චක්‍රයකට අවුන සදාචාරවාදීක් වෙලා මේ තුලින් පමණක්ම ලෝකෙ දකින්න පටන් ගන්නවා. එතකොට ඒ පුද්ගලයා සීලබ්බත පරමාර්ථවට වැටෙන්නේ කියනවා මේ මේ දේවල් කළ යුතුයි කියලා අනවශ්‍ය සීල කෘතරාශයක් ඉතින් ත්‍යාගන වක්‍රියාත්මක කරන්න කියලා අනුමුත් ඒ කිසි ක්‍රියාත්මක කළ යුතුයි කියලා තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් ලෝකේ දිහා බලලා මේ දැඩි අපහසුකමක් ඒ පුද්ගලයා මේ සම්මාකරත ඥාන සම්මාදිට්ඨිය උපකාරයක් විදිහට මේ පාවිච්චි කරන්නේ ඒක දේවත්වයෙන් සලකන්න පටන් ගන්නවා. නමුත් මේ වෙනුවට සම්මස්සගතඥාන සම්මාදිට්ඨිය සමත සම්මාදිට්ඨිය නැග්ගන්න. මේ සීලයක් අවශ්‍යයි, කය වචන දෙකේ ඉක්මීමක් අවශ්‍යයි හිත හදන්න කියලා. හිත හැකීමේ වැඩ පිළිවෙලට ඉස්සල්ලා කය වචන දෙකේ ඉක්මවගෙන ඒක ඒක ලෝකේ ඔක්කොම දෙන්න හදන්නේ නැහැ. තමයි සීලදී අසිල්වන්ත වෙන්න හදන්නේ නැහැ. ලෝකේ ඔක්කොම දෙල්ලන්ත වෙනකන් සමාධි භාවනා කරන අතර වෙන්නේ නැහැ. අර ඇති කරගත්ත අනාගතතා ඥාන සම්මාදිට්ඨිය එහෙම නැත්නම් පරිවර්තන දෙකේ හික්මීමේ ප්‍රමාණයට උත්සාහ කරනවා මතයක් මාර්ගයක් චිත්ත භාවනාව තීන ශික්ෂා සමාධි ශික්ෂාව පටන් ඒ සමාධි ශික්ෂාව කරගෙන යන්න ඊට 100ක් සීල අවශ්‍යයි. කොච්චර සීල අවශ්‍යද කියන එක කිසිම කෙනෙකුට මොනම විදියකින්වත් නිර්වචනය කරන්න බෑ. ඒක කිසිම කෙනෙකුට කියන්න බෑ සම්මා දිට්ඨි සහිත කෙනෙකුට මේ භාවනා පටන් ගන්න විතර සිද්ධ ඒ මොකද මේ අනිත්‍යකුත් තියෙනවා. විපස්සනායේ සීලයට යන්න පුළුවන්. සීල විපස්සනාට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අම්කෙන් කෙනෙක් යම් ප්‍රමාණයක සීලයට අරගෙන ඉවරලා සමාධිය පටන් අරගත්තොත් ඒ තීන සීලයට සාපේක්ෂව ප්‍රතිපදාවට සාපේක්ෂව යෝජන අනුසාරවලට සාපේක්ෂව සමාධියක් ලැබෙනවා. ඒක කියලා අනිත් පැත්තෙන් දැනගන්න පුළුවන්. කරගන්න වෙනවා, කලකව ගන්න වෙනවා. මොකද මගේ මේ සමාධිය නැගිටිනවා. ඒකට පේනවා සිය සීලේ දුර්වලකම. ඉස්සර වැඩි තමන්ගේ සුලංග විචනාත්මකව මේ විප්ලවීය කල්පනාවක් ඇති වෙනවා. නැත්නම් තනිකල් වායුවේ අදහස් ඇති කෙනා තමන්ගේ සීලෙ පිළිබඳ නැත්නම් භාවනාවක්. මේ කලකා බලන වෙලාවේදී ප්‍රයෝජනීය සලකලා ඒක කලකා ගන්න රට්ටොත් කියා පාන්න නෙවෙයි අනුන්ට පෙන්වන්න නෙවෙයි තමන්ට ඉච්ඡාබංගත්තට කර ගන්න මේ කොයි කොයි දේ අනුපාඩුකම් නිසාද මට මේ අවශ්‍ය වෙලාවට සමාධිය අවශ්‍ය ප්‍රමාණය ලබා ගන්න බැරි නැත්නම් සමත සම්මාදිටිය ගන්න බැරි කියලා ඒ පුද්ගලයාට කෙනෙක්ගෙන් ප්‍රශ්න කරලා හෝ තමා වශයෙන් අවස්ථා කීපයකට මුහුණ දීපල පස්සේ තමන්ගේ තියෙන ශිෂ්ට ගතිය ශීලාචාර ගතිය, සමාහිත ගතිය, මේ අස්වමාහිත කියනවානේ කොහොම සමාන සමාහිත කියලා කියන්නේ ඒක සමාධිකාර වෙලා අසමාහිත කියලා කියන්නේ අසරජ්ජාජය කියලා මේ කුතේ කියන්නේ වග වේගහයක් නෑ වැඩ. ඉතින් මේ සමාහිත කියන වචනේ ශීලයට සමාධියටයි නෑදෑකමක් දක්වනවා. ඉතින් ඒක පුළ එන්නේ එන්නේ එන්නේ මේ සමාධිය පැත්තට යන සීලයක් සුදු දෙන සීලයක් සියලු පිටුමේ පරිභාවිතෝ සමාධි මහත්ඵලාවෝති මහානිසංසාරෝ. සීලේ තරවඩා ගන්න ගන්න සමාධි මහත්ඵල මහානිසංසාරෝ. සමාධි පිටුමේ පරිභාවිතෝ ප්‍රඥා මහත්ඵලාවෝනි මහානිසංසාරය අනුපක ක්‍රියාපත්පාද. ඒ නිසා සීලේ දනුබලක් කරගන්න ඇතුළේ. මේ මොහොතකින් වගේ කරගන්න ප්‍රයෝජනේ සලකලා ඉරිමේදී කොච්චර දුරකට යනකම් තමයි සීලේ වග වෙන්න ඕන සදාචාරාත්මකව කොතනදී සමාධිය පටන් ගන්න ඕනද සමාධිය පටන් ගන්න පස්සේ කොයි කොයි ආකාරයෙන් තමයි සීලී ධ්‍යානවල ලබා බලන්න ඕන කියන එක එච්චර විස්තර අවබෝධාංශ උපන්නන්න යන්නේ ඒක සාමාන්‍ය කෙනෙක්ගේ සාමාන්‍ය බුද්ධියට අවලයි ඉතින් අර සාමිත සුබන් අනිකෝ සත්‍යපදාරි වාසයලා දිහා බලලා එයා සංගේ සමාධිලා ධාරින උපදෙසුත් ලැබෙනවා එහෙම නැත්නම් ආදර්ශ ලැබෙනවා ඒ අනුව මේ සීලයේ පස්සට කර ගැනීමක් කරේ නැත්නම් ඒ සමාධිය දියුණුවක් ගන්නවා. ඒකට එක තැනක නතර වෙලා හිතයක් තියෙන වැඩනවා කියනවා. මේ සමාධියේ තියෙන මේ ඒක ගැටියක් තමයි. ඒක ඒක ආකාර තියෙන සමාධිය බලන් බලන් යනකොට පේන්නේ ඊයෝ තරම් නැහැ කියලා. අවසන පේන වැඩනවා. ඒකකොට මේ සීල සලකවා. ආනේ විදිහට සමාධිය යම් ප්‍රමාණයකට තනවාරණ යන්න පුළුවන් ඉක්මනට විපස්සනාට දාන්න ඕන කියන කතිය තමයි විපස්සනාට බලපෑම කියලා කියන්නේ ගෝක් සීල සම්පූර්ණ කරන සමාධිය සම්පූර්ණ කරන විපස්සනාට යනට වැඩිය අම්බෙන පළවෙනි අවස්ථාවේදීම විපස්සනාට ගන්න. ඒකනේ එකම කරන්නේ. සීල සම්පූර්ණ කරගෙන සමාධිය සම්පූර්ණ කරගෙන යන්න පුළුවන් කරනකොට කියනවා. අපි සමත පූර්ණ විපස්සනා විපස්සනා පූර්ණ සමතේ එහෙම නැත්නම් යුතනන්ත භාවනාවේ දෙකකින් මාර්ග කරගෙන යනකම් අපේ මේ ශාසනය දේශනා විලාස රාශිය ඕන කෙනෙකුට ඕන පැත්තකින් කරන්නේ. ඒ නිසා සල්ලම් කරලා දුන්නා වගේ වතුරට බස්සගත්තට පස්සේ නැත්නම් වැඩි ආරම්භ කරාට පස්සේ ඒ යෝගාවචරය බෞසුතනම් ඒ යෝගාවචරය මේ විප්ලවීය අදහස් සහිත කෙනෙක් නට රිකල්වාදී කෙනෙක් නම් ඒ ඒ සම්ප්‍රදායම තියෙන්නේ ඉන්නේ තියෙන ප්‍රස්තාවල් අවස්ථාවල් පරීක්ෂා කර බලයකි ආර්ය පරිශන වාසක් තියෙන නිසා එකම ගුරුවරයෙක් එක්ක එකම භාවනාවන්තියස්ථාන එකම ක්‍රමයට යනකොට උඟ දෙනෙක් මතවාදී වෙනවා මේකමයි මේ මේ ගුරුවරයාමයි පරි මේ කමඨානමයි කියලා ඉතින් ඒකේ තේරෙ තියෙන්නේ අර දිච්චියේ අදුපාඩු ඒ දිච්චිය එතර පිරිසිදු නෑ නැත්නම් සම්ප්‍රදායන බලගතියක් තියෙන්නේ ඒක තමයි නරක නෑ මොකද සද්ධා චර්යාවට ආයසක්ති සද්ධා චර්යාවට ඒක තමයි කරන්නේ ඉතින් අර ප්‍රඥාවල බල කියන එහෙම එකම ක්‍රමයකට නතර වෙන්නේ. ඒ අනිත් පැත්තේ පරීක්ෂා කරන හැම වෙලාවෙම හැබැයි ගන්න ගන්න අලුත් සම්බන්ධතාවයේ පිළිහිමක් ඇති කරගන්න පිළිමේනකොටම දැනගෙන පණ වඩා ගන්න ගැතියක් තියෙන ඒක නිසා ඒ යෝග අවසරය එන්නේ එන්නේ සම්මස්කතාඥාන සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය තම සමාධි විපස්සනා සම්මාදිට්ඨියට පණ වඩා ගන්නවා. ඉතින් මේ කියන සම්මා දිට්ඨිය සම්බන්ධව සංකත අසංකත සකස් කරන ලද සහ විවේකන කියන මේ කාරණා දෙක දිහා බලනකොට අපි මේ ඉස්සනෝනේ අපි කරගෙන යන මේ ආනාපාන සති භාවනාව නැත්නම් මේ සක්මන් භාවනාව කරගත්තොත් ඒ යෝගාවසය සාමාන්‍ය ක්‍රමයේ හැටියට උපසමතාවු දීලා තමයි නැත්නම් සමාත ආධිවට්ටම දීලා සමාදන් වෙලා හෝ බල භාවනා කරනවා ඒක අර හිත අලුත් කරගන්න නම් භාවයක් සදා කරගන්න. එහෙම කරගෙන ඉවරලා යම් ආකාරයකට සති චෛතසිකය ඉස්සර කරගෙන යනවා සම්මාදී සතිපට්ඨානය කියන එක ආනාපාන සතිය කියන සතිය ඉස්සර කරගෙන යනවා ඒ පුද්ගලයා ඇති කරගත්ත ඉක්මීම තුල කාය වචන දෙක ඉක්මීම තුල බලනවා සමහර පොත්සක් විදිහට සතිය ආනාපානය මුල් කරගෙන එක දිගට පවත්වාගෙන යන සතිය ඇති කර ගන්නවා වගේම පවත්වාගෙන යෑම කරන්නේ. ඒකත් මේ ආනාපාන සතිය කියන අපි මේ දුරුමුති වචනය, පුරුපුරුදු වචනය පාරිච්චිමිදී අවතනාසී යොදන උපක්‍රමය තමයි ඒ අවස්ම සඳහා ආනාපාන සති භාවනා කරන වෙලාවේදී රූප සංඥා රූප රූප වශයෙන් එන රූප සංඥා නැත්නම් රූප රූප නැත්නම් ශබ්ද රූප ගන්ධ රූප රස රූප වමනාවේ නැතර ආනපානසති භාවනා කරන එකන විවිධාන කියලා අධිකවසාර උදාහරණ සාත නැති තැනකට එකතු ගන්ධ රස දෙක රස විඥානේ නේ මේ වායෝ වස්තබ්බ ධාතුව තමයි වාතයේ කියන කුම්බන හකොළන ඉදිමදින ගතිය කොතනද ඇවිල්ලා පිටි කවන්නේ කියලා කුප්පන්නේ කියලා ස්පර්ශයක් ලබා දෙන්නේ කියලා බලාගෙන ඉතින් ඒක බලාගෙන ඉන්නවා කියලා කියන්නේ මේ ආය ස්පර්ශය නැත්නම් කාය ප්‍රසාදේ කාය උපේද ඒ හුස්ම පාරේ වදින තැන බලාගෙන ඉන්නවා කියලා කියන්නේ සූක්ෂම කොච්චර බලන්න ඕනද කියනවනම් රූප බලමින් ඒක කරන්න බෑ. ඒක බොහොම ඉක්මනට රූප විශේෂය. සද්ධාහණින් කරන්න බෑ සද්ද පාදක. ඒ වගේම ගන්ධ රස පිට කියනවා කරන්න බෑ. ඒ සියල්ලකින්ම ස්පර්ශ වෙච්ච වෙලාවේ තමයි හික්මිච්ච වෙලාවේ තමයි අර වායු කොටස දාතුව. ඒ නිසා අනුභාවයේ ආසස්පසාරෙත් ගියා කියන්නේම ඒක ලොකු හික්මීමක්. ඒතර සීල හික්මීමේ සීල ශික්ෂාවේ මේ සමාධි ශික්ෂාවට හික්මීම උසන එකයි මේ කරන්නේ. ඒ කියන්නේ වෙලාවට රූප නොපෙනෙනවා නෙවෙයි සද්ද නැහැ වෙනවාවත් නෙවෙයි ගන්ධවත් නොදැනෙනවාවත් නෙවෙයි මේ යෝගාවචර සද්ධාවෙන් සීනක පිටලා අර ආසත් ප්‍රසවාස වෙනකන් තුලං ගන්නවා ඉන්නේ නැහැ කියන වශයෙන් හෝ නාස්කාග්‍රේ පිළිපැදීම වශයෙන් අල්ලගත්තා කියන තැනට අපි යමුකෝ එන්නත් ගොඩක් වෙලාවට ඒක අවශ්‍යයි නමුත් මේ වෙලාවේ දේශනයක් පවත්වනවා නිසා අපි හිතමු යම් කෙනෙකුට ආසත් ප්‍රසවාසයේ අල්ලගන්න පුළුවන් වෙන්නේ ඒ අල්ලගන්නේ හැම චිත්තක්ෂණයකම අනුගානේ අනුගානේ වේ වැඩි ගානේ කියනවා. රටක් කියන්නේ උඩක් කියන්නේ නිවන කියලා සලකනවා. ආස්වාද ප්‍රසවාසී පවතින හිත නිවන වශයෙන් සලකනවා. ඒක ඇයි කියන්නේ එක චිත්තක්ෂණයක හිත ආස්වාසේ ආස්වාසේ බව දන්නවනම් ප්‍රසවාසේ ප්‍රසවාසේ බව දන්නවනම් නැත්නම් දක්ෂින ඉන්න වෙලාවක අර බඩ ඉඹින් බන් වෙලා ඉඹින් වශයෙන් ගන්නවනේ ඇක්ලි කරලා ගන්නවනේ ඒ හිත රූප රූප තත් රූප ගන්ධ රූප රස රූප විසේ විවිධාංගීකරණය වෙනවා කාම ගුණයන් විසේ කාම ඡන්දේ විසේ කාම ආශාවන් විසේ වියාව කියලා ඒ වගේම මේ ආස්වාසින් දැකීමේ නිවන වාගේ සලකනගෙන කොට ආස්වාස වේලාවේ ආස්වාසය ගන්නවා ප්‍රස්වාස වේලාවේ ප්‍රස්වාසය ගන්නවා පිළිමේ වශයෙන් ගන්නවන කවදාකවත් ඒ අරමුණ කෙරේ ද්වේෂයක් පහළ වෙන්නේ නැහැ. යාකාරයක් පහළ වෙන්නේ නැහැ නැදකින් කියනවා. සම්තම ආස්වාසයක් කවම ප්‍රස්වාසයක් කවම පිළිමයක් කවම කියන කවම කියන ද්වේෂයයි සත්‍යයි. ඒ වගේම යම් චිත්තක්ෂණයක ආස්වාස ප්‍රස්වාසයක් නම් නිින්ද තියෙනවා. මේ කියන මිතේ වැටලා හිත ඇහිලා නිදිලා නිහිලද නැත්නම් මේ ආසව පස්වාස් කියලා ගන්නවද කියන අරමුණු භාවය නිින්ද එන්න බෑ. මේව නැත්නම් අතීත අනාගත වශයෙන් හිත දුවන්න බෑ. මේ විවිධ ආස්වාදයේ දිහා බල බල ප්‍රසවාසයේ ඉන්නවා හිතේ. එන්න තියෙන ප්‍රසවාසයේ බලලා ආස්වාදයේ ඉන්නවා. මේ සෑම දැනකදීම මේ සත්‍ය පවත්කේ කරන අස්වාද විශේෂයි හිත යොදාගෙන ඉන්නේ කරන හිත ප්‍රස්වාසයේ විශේෂ විහිදී කියව අනාගතයට විහිදී කියව ඉන්දති කම්පති චලති කියලා ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පරිසම්දා මාර්ගයේ හැම ආස්වාද විශේෂයි එළඹ වාසය කරන කෙනාගේ හිත එන්න තියෙන ප්‍රස්වාසයේ විශේෂ අනාගතෙන් සැලී කියන්නේ ඉන්ජති පන්දති සරති. ඒ වගේම කය ආරද්ධ බව දනු බවට පත් වෙනවා. මේකේ තියෙන කයචන ධාතු ගතිය වෙනකොට දනු වෙනවා. දැඩි වෙනවා. ආරද්ධ වෙනවා. උරුස්තු වෙනවා. එන්න ආසාවෙන් ආසාවෙන් දකින්නවනේ අනාගත අතීත වස්තුවක් නැත්නම් ඒ නැතුවම කර්මණී ගතියට ඊටපත් වෙනවා. ඒ වගේම ආශ්‍රද ප්‍රසාරණේ මේ ආශ්‍රදල ආශ්‍රදේ දන්නවනම් උද්දච්ච කුච්ච කියන අතීතයේ පස්සාතාවෙම ආහාරයේ කම්පණේ වගේ නැතුව වගේම විචිකිච්ඡාව කියන මේ ආශ්‍රාසේතෝ ප්‍රසවාසේතෝ කියන අකුරුපවත් ආශ්‍රාසේල ප්‍රසවාසී කියලා හිතනවා ප්‍රසවාසේල ආශ්‍රාසී කියලා හිතනවා මම මේ ආශ්‍රාස ප්‍රසවාසී නමකට අත් දානවාද විචාර විදිනවාද ඒවා තමයි හිතනවාද කියලා නිවාන තේරුම් බේරුම් කරගන්න බැන්න සැකපාරනවා මෙතෙන්දි ආස්වාදල ආස්වාද බව ගන්නවනේ සැකේකුත් නැහැ. ඒ නිසා ඕනම චිත්තක්ෂණ. ඉඳගෙනම ඉනේලාවක් නෙවෙයි. සමහර අත්දකින්න දෙයට එළඹ වාසය කරනවා නම් ඒ චිත්තක්ෂණ නිවර දෙනවා. ඊගන්නේ විනය මුක්ත නිසා එක විදිහක නිබ්බුතියක් එනවා. ඒකට සාධාරණ නිබ්බුතිය කියලා කියනවා. ඒ නිසා හැම ආස්වාදයක්ම ආස්වාදයෙන් ප්‍රසවාසයක් ප්‍රසවාසයෙන් ගන්න දැනුමනේ මේ මෙරා නිවන් දක්වා අනුසය තියෙනවා මේක පවා විශාල ජාතකයක් ඒ නිසා එක දවසට එක හුස්මක්වත් ඉයෙන් යුක්තව ගන්න පුළුවන් නම් මහ විශාල මුළු ජීවිතේට මුළු සංසාරට මුළු දවසටම ලොකුම අවශ්‍යයේ අභිනාශී දර්ශනය කරගන්නවා. ඉතින් දෙක තුන හතර පහ වෙනවා නම් කියලාම කරන්න බැරි තරම් ආනන්ද රාශියක්. ඉතින් මේ වාගේ දික්ෂයක් සයිකෝ. දික්ෂයක් කියන්නේ මේක නැති කරන ඉච්ඡා දික්ෂය ළම කියදැයි. මේක තමයි දත යුක්ත. ආන්නේ නැගින්ගේ යෝගාවචරය ඉන්න වෙලාවක සබ්බ වේදනයි. නේද? මිදෙකිලා ඒ අල්ල පනල් හැරි තමන්න ආශ්වාසයක්. ප්‍රශ්වාසයක්. ඒ වශයෙන් දැන ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ පල්ලුව ධෛර්යය තමයි සම්මා සංකප්පය වෙන්නේ. ඒකට මේ මෙනෙහි කරනවා. මේක ආස්වාද මේක ප්‍රසවාස කියලා මෙනෙහි කරනවා. ඉතින් මෙනෙහි කරන්න පුළුවන් නම් ආස්වාද වෙලාදී ආස්වාද කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් නිවර්ණවට වීඩියන තේ දාහු. ඊටත් කියලා. ප්‍රසවාස වෙලාදී ප්‍රසවාස කියලා මෙනෙහි කර ගන්න පුළුවන් නම් ඊටත් කියලා. යම් වෙලාවක වේදනාව උග්‍ර වෙලා ආසල් ප්‍රසවාසය අකමකායන් කියලා වේදනාව වේදනාව වශයෙන් මෙනෙහි කරනවා ආස්වාද ආස්වාද වශයෙන් මෙනෙහි කරන සමාන කුසල ප්‍රමාණය දක්ෂකමක් පියා කියනවා වේදාවකින් මෙනෙහි කරනකොට බා. සත්‍ය සත්‍ය කතින් මෙනෙහි කරනකොට බා. ඇති. ඉතිලක් ඉතිලක් කතින් මෙනෙහි කරනකොට. නමුත් යෝගාවචරය පුළුවන් තරම් උත්සාහ කරනවා ඒවා බලවත් නැති. ඒවගෙන් අනදර නැති, සංකතව නැති සෑම වෙලාවෙම ආසත් ප්‍රසවාසෙ දිගින්. ආයෙම කරගෙන කරගෙන යනකොට ඒ යෝගාවචරයට ඇති සති මාත්‍රාව සති අඛණ්ඩ සත්‍යයක් විදිහට ධාරාවක් විදිහට දිගට යනකොට පුදුමාකාර කෂ්ටයිලා එනසම් සිඳායිලා එනසම් ප්‍රණීත වීමක් වෙනවා අනේ ප්‍රණීත වීමට ආධාර උපකාර වශයෙන් ඒ යෝගාවචරගෙන මෙනෙහි කරමින් ආසව රසස දෙක හසුරුවන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 නැත්නම් පරිසර කරගැනීමක් තමයි කරන්නේ. ප්‍රයෝගයක් තමයි කරන්නේ. ව්‍යායාමයක් තමයි කරන්නේ. ඒකල යුතුයි. මොකද මූර්ව පූර්ව ප්‍රදේශයේ සම්මාදිට්ඨිය දෙන්නේ සාරවා කුඤ්ඤ භාග්‍ය උපදිවේපක්. ඒක යුතු කොටසක් තියෙනවා. නමුත් ඒක නිවන් දක්වම යන්න ඕන කමක් නැහැ. ඒක ප්‍රයෝජනේ කරගන්න පස්සේ ඒක හැලෙන කරක් තියෙනවා. මේ කොතෙන්ද කරන්නේ කොතෙන්ද අහන්න කියන එක තමයි අද දවසේ ධර්ම දේශනාව. ඒ මා මම එතෙන් දෙන්නයි මේ වෙනකම් මේ විස්තරේ තියාගෙන ආවේ. ඉතින් අපි හිතමු මේ යෝගාචර තුන්වෙනි වශයෙන් ආනාපාන වශයෙන් ආස්වාදයෙන් ප්‍රසවාසයේ වේකර බලමින් ප්‍රසවාසයේ ආස්වාදයෙන් වෙනකොට බලනවා. ඉන්දියේ හැකලී වෙනකොට බලමින් හැකලීම් තිබුණේ වෙනකොට වෙනකොට බලමින් ගත කරනවා නම් ඒ ගත කරන හැම චිත්තක්ෂණයකම විශාල වීර්යයක් අවශ්‍ය කරනවා. මෙහෙමක් අවශ්‍ය කරනවා. මෙහෙම කිරීමක් අවශ්‍ය කරනවා. සම්මා සංකප්පයක් වගේ. එන විදිහකට කියන්න පුළුවන් ඒ විදිහට මෙනෙහි නොකර එහෙම නැත්නම් අරමුණ පිළිසිඳ ගන්නේ නැතුව භවනා කරන්න පුළුවන්. භවනා කරනකොට මිච්ඡා සංකල්පවල පාර දීම වැඩි වෙනවා. විහිංසා සංකල්ප, ත්‍යාගාර සංකල්ප, කාම සංකල්ප බහුල වෙන්නේ. ඉතින් ඒකේ දැන් දන්නවනේ මේක තියෙනවනේ කාමික දක්ක ව්‍යාපාරික දක්ක විහිංසා දක්ක වැඩි වෙන ගතිය ඒ යෝගාර්ථ තියෙන වෙනකොට මේ මේ අව්‍යාපාර විතක්ක මේ නික්කම් විතක්ක ආදී වශයෙන් බලාපොරොත්තු වෙන තමන්ගේ හිත සීකර කරන බලාපොරොත්තු වෙනවා අරමුණ අරමුණ වශයෙන් මෙහි කරමින් අරමුණේ සුවිශේෂී ලක්ෂණ අනිත් එකෙන් වෙනින් හරි දැක ගන්න. ඉතින් මේ කොටස අරමුණෙන් දෙක මේ කොට දැන ගන්නා ගතිය අරමුණ එකින් එක මේකට මෙනෙහි කරන කතිය සමතේට අවශ්‍ය නොවෙන්නේ ඉතිනවා. මොකද සමතේදී වගේ ධාතුමන ස්කාරයක් සම්බතන කිරීමක් ලැබුමක් නැහැ. ඒකද තියෙන්නේ අර මේ සාමාන්‍ය සතිය පවත්වන එක විතරයි. නමුත් යෝගාවචරය මේ කියන තේරිලා කලින් කරලා තිබුණේ කො දැන් ස්වභාවයෙන් තමයි විපස්සනා කරක විපස්සනාට නැඹුරු යෝගාවචරය කියන්නේ ඒ යෝගාවචරින්ට රැඩිකල් වාදී කියන්නේ විප්ලවීය තාලෙට ඒක හසුරවන්න බෑ. ඒ හැසිරීම සංකතයක්මයි. ඒ ජයතිසීම නැහැ කියන්න බෑ ඒ නිසා මේ සමාධියේ මොකදයි සංකල්පක. මෙන්න මේ විදිහට ආස්වාදයෙන් ප්‍රසාරයෙන් ප්‍රසාරයෙන් ආස්වාදයේ හැදෙන දැන බලනවා වෙන්කොට දැන ගන්නවා ඒ වගේම සත් වේදනාවට හැදෙනක ආසාව. අරස වෙනවා. ඒක තුන් පැත්තකින් ආනාපානයත් එක්ක එකලස් වීමක් කරනවා. ඒ තුන් පැත්තකින් මේක රසීම සමතේ විපස්සනා කරන බවට ඔබ ලකුණු. ඒක කපක් කරන්න පුළුවන් දේවල් නෙවෙයි කියනවා නම් කියනට පහත්පත් කියනවා නම් දැනගන්න පුළුවන් ඒක විපස්සනා කරනවා. නමුත් යම් කිසි කෙනෙකුට ආශ්‍රත් ප්‍රසවාසය හැපෙන තැන ප්‍රකට වෙන්නේ නැතිනම් ආශ්‍රයෙන් ප්‍රසවාසයෙන් වෙන්කර දැන ගැනීම කරදරයක්, විශේෂයක්, සංකීර්ණ භාවයක් වෙනවනම් සදාපත් උනිලා ගන්න එපා. සාගණේක නිකන් කටකොලක් කරගන්න. ආසල් ප්‍රසාරයේ හිත තියෙන බව දන්නවා නම් මේක ලබ්ධයක් වේදනාවක් කියලා නෙවෙයි කිය. ඒක පොඩි උපදේශයක් පොඩි ආදර්ශයක් ගන්න පුළුවන් දැන් මේ සමතු පැත්තට යනවා. සත්‍ය වැඩේ. මාර්ගය සමතේට බරව වැඩේ. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නෑ සමත සමාධියට බරව වැඩෙන්නකොට අරමුණේ විචිතුරු බැලීම එහෙම නැත්නම් දෙක වෙන්කොට බැලීම කරදරයක් වෙනවා. මේක කියන අරමුණේ තිබීති පැතිකඩ තුනම දැකලා ඇති කරන විපස්සනා සමාධිය අරමුණේ පැතිකඩවල තියෙන එක දුෂ්ම ගන්න යන බව විතරක් දකින එක පැතිකඩක් බලගත්ත සමස්ත සමාධිය දෙකම සමාධිය කියනකට වැටෙනවා විපස්සනා වාදයන්ේ ලක්කන අපේ හොඳට භෞතික භාවයටම දතරෙච්ච තමයි ඒක කාරණා ඒ මොකද විපස්සනා සමාධිය වරනකොට බදාගෙන තුන පැති තුන් කරේ මේ ආශාව ප්‍රසාරේ සබ්ජෙක්ට් වේදනාවක් පිළිගත් නෙවෙයි කියලා එක තැන කරා. මේ ආශාවේ මට හැපෙන්නේ නාසිකාග්‍රය. උදුතන. ඉන්නේ ඇතුලෙන් දැන් උදරයේ කියලා ඒ කාය ප්‍රසාරයේ තැනකට කොටු කරන එක දෙන්නේ. මේ ආශාසෙන් ප්‍රසාරේ මෙහෙමයි වෙන් වෙන්නේ කියලා ප්‍රසවාසයේ ආශාසෙ මෙහෙමයි වෙන් වෙන්නේ මේක ආශාසෙමයි ප්‍රසවාසෙ නෙවෙයි කියලා වෙන්කොට දැනගන්නා ගැටේ තුනක්. මේ පැතිකඩ තුන එක හිතකින් බලන්න බෑ. අපි එක වෙලාවට එක පැත්තකට බලනවා. මේ ඉව එක එක දක්නට පස්සේ අන්වේ ඥානවලින් ණය විපස්සනාවට සත්‍ය ඥාණය තමයි දරගන්න මේ තාම හිත තියෙන ආනාපාන ඇතුළමයි ඒක ඇතුළේ විශිෂ්ටුණු බව. සමතිකාර්ථයට ප්‍රශ්නේ එන්නේ යාලකින් එක පැතිකඩම. ආනාපානිනකොට ඒක සත්‍යක් වේදනාවක් කිසිලක් නැහැ. මේ ආනාපාන විතරක් දක්න යාන ප්‍රශ්නයක් නැහැ ඒක. නාසිකාග්‍රේ වදිනවාද උත්තරේ වදිනවාද කියලා දැනගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒක අදාළ වෙන්නේ. එහෙම නැත්නම් ආකාශල් ප්‍රසස් දෙකට දැන ගැනීම කරන්නත් බැහැ කරන්න කියොත් ඒක කරදරයි. තව විදර්ශනා කරන එකට පැහැදිලිවම ඔය පැතිකඩ තුන දකිනකොට ආනාපානෙ ඉඳද්දිම වැඩ වෙනවා පැතිනවා කියනවා. ඒකේ වෙනස දකිනකොට විශ්ව ගන්න හේරන බව එහෙම නැත්නම් වැටෙන්නේ නාසයේ යන රූපවල කියන කාමත වෙන්න උනත් ඉඳී. අතන ඒක හරහා තමයි වෙන්නේ. නමුත් මේ වෙනස දක්නාසලුව ලොකු අවධානයකින් ඉන්නකොට අර ඉතර අමතක වෙන්නේ. මේක හරි විශේෂයි. මොකද තාමත් කියන්නේ හලපන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා අපි බොහොම කීකේ කටුගයක් අතට ගියාට පස්සේ ඒ කටුගේ තියෙන එක එක කාමර එක එක කාමරවල ගියා පස්සේ අවුරුදු 6000 1000 කරන්නේ ඒ කෞතුක වස්තු දෙන එකක් බලනකොට ඒකම නිමක් කරනවා. අපි මොනවද දන්නේ මේ කොටු වෙලා ඉන්න තැන මේන් බලන්න මෙදා ශිෂ්ටාචාර කියලා තියෙනවා මෙහෙමත් ආවුරු කියලා තියෙනවා මෙහෙම කණේදකමක් කියලා තියෙනවා අපි දන්නේ නැති ජාතීන් ලෝකේ තැන්වල ජීවත් වෙලා තියෙන කියලා ඒ මානසිකාදී කියන්නේ කියලා මෙයාට මතක නැති වෙන්න පුළුවන් මේ ඉන්නේ ඩගර එක මේ ඉන්නේ කටුලියක් ඇති. එකකින් ගිල ඊගාකාරයෙන් ගිල ඊගාව විශ්වාස කුඩු තියා බලනකොට ඒක එකකට කරනවා. නමුත් කොච්චර වෙනකට තාම කප්පියක් තියෙනවා. ඒ වගේ මේ විපස්සනා භාවනා කරනකොට මේ යෝගාචරයට හොඳ එකලසක් හොඳ අධිමොක්ඛයක් හොඳ ප්‍රබෝධයක් හොඳ බෞද්ධ ඥානයක් තියෙනවනේ තාමත් ගන්නවා අනපාරය ඇතුළේමයි මේ විස්තර දකින්න මෙන්න මේ විස්තර ටික වැඩියෙන් දකින්න දකින්න දකින්න ආශාදී මුල මෙහෙමයි නැද මෙහෙමයි යද මෙහෙමයි ප්‍රසවාදී මුල මෙහෙමයි නැද මෙහෙමයි යක මෙහෙමයි ඒ විස්තර හොඳට දකින්න දකින්න දකින්න හරියට මෙතන අත්‍යමනසේ පුදුදණ්ඩක් කපලා සූප කරනවා වගේ හිතට මඩ වයසට හැපිච්ච සයිට් තේරෙන්නේ කපලා ඕජාව කරනවා වගේ අර අරමුණ ඔක්කොම සූප කරනවා. මේක ධර්ම ඕජාව කියනවා. මේක විපස්සනා යෝගාවට හම් වෙන සිදීක වේදනිත හම් වෙන අතිරේක පරිදි. එයා කර්මකාර රූප කරන කියන බොහෝ ලස්සන වාතාවරණයක්. මම පින්දි මාලේලා මේ මේ මෙනේ කරා මෙන්න මේ මේ මේ මේ පැත්තට දැක්කා. පරාණවල මේ මැද මේ අග දුන්න. ඒක ඇකිලිම දැනගත්ත මම ඇකිලි කරුවේ. මෙමය මෙනේ කරගෙන මෙහෙම මෙහෙම ඉත ඒ විස්තර කියනකොට දෙන හොඳතෝම එනිමත් කරනවා. මෙන්න මෙතනදී මේ යෝගාවචරයට මේ සම්මා දිට්ඨිය නිසා ඇතින සම්මා සංකප්පය විතක්කය කරුණ රස බලන ගතිය යෝගාවචරයා ඉස්සල්ලා නම් උනන්දු කරගන්න. ඉකාරමන දැක්කා විනාඩි දැක්කා කියන එක නෙවෙයි. මම දැක්කේ අරමුණේ වම ආස්වාදයෙන් ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් ප්‍රසවාසයෙන් කියන එක මෙහෙවීමක් සංකතයක්. සංග්‍රහ කිරීමක් කරන්න පහුවෙනකොට යෝගාචරය කොච්චර දුරට මේ මෙහෙවීමෙන් ප්‍රයෝජන ලබනවාද කියනවනම් හිත විහිින්නේ අරමුණ ඉන්නකොටම සාදර වෙලා ඉන්නකොටම උත්සන්න වෙලා එනකොටම ආසන්න වෙලා අරමුණේ මේ විස්තර මල්ල ගතිය ඇබ්බැහියට යනවා. ඇබ්බැහියට යනකොට ප්‍රයෝග කරන්න ඕන ගැතිය ආදී. මේ අතරමැදම තවත් හීනුලෙන් තව වැඩක් කරනවා. ආස්වාදික ආවේනික වූ ආස්වාදික භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ ගතිය සලක්ෂණ දක්ෂමින් දක්මින් දක්මින් විස්තර වැඩියෙන් දකින්න දකින්න ඒ යෝගාවචරය විසින් ඒ ආශ්වාසයේ තියෙන ප්‍රශ්වාසයේ තියෙන පොදු ලක්ෂණ දැක ගැනීම අලුත් කරාපරක්. ඉස්සර දැකෙන කෞද්‍යලික ලක්ෂණ සලක්ෂණ. ආශ්වාස ප්‍රශ්වාසයේ මේ කර ගන්නකොට මේක හුදට පිළිවදිනකොට පිළි සිඳිනකොට පරිච්ඡේද කරනකොට ඒ යෝගාර්ථය දැනගත්තත් නොදැනගත්තත් මේ විතක්කය හරහා විචාරය හරහා දෙකම පොදු ලක්ෂණ තේරුම් ගන්න මෙන්න මේ පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ වලට යන වෙන වෙලාවෙදී වෙන මාන්නයේදී මේ සංකත අසංකත දෙකේ පැහැදිලි වෙනසක් ඒක කියන පුළුවන් කරන භාවනා, චේතන භාවනාවක් පාඩපත් වෙනවා. කඩු කරන කඩු කරන කඩු කරන ගියාම යම් මට්ටමක් යනකොට පස්සේ කාන්තම විසින් යකඩ කෑල්ල අදලා ගන්නවා වගේ භාවනා කරලා අල්ලගන්න. ඒ තල්ලු කරන කෑල්ල සංකතේ වුණාට ඇදලා ගන්න කෑල්ල අසංකතයි. ඉතින් මෙතෙන්දී යෝගාවචර දැනගන්න කොච්චර දුරට තල්ලු කරන්න ඕනද කොච්චර දුරට ඇදලා එන වෙලාවේදී ඒ පැත්තට යන්නදල්ල අතහැරලා ඉන්න ඕනේ. මේක තමයි අන්තිම පරිපාලනය ගත්තා සංවේදනය ගත්තා කතා කරන්න ගියා අපි දන්නේ නැති පැත්ත. ඕනෑම වැඩි අර තල්ලු කරන කීක අර්ධියෙන් බදාන තව තල්ලු කරන්න හදනවා. අර මොනේ හිත ඇදලා ගන්න යද්දි ඒ යන්න දෙන්නේ සැකට. එහෙම නැත්නම් යානම් ඊයේ ඇදලා ගත්තාම අද මොකද ඇදලා ගන්න නැත්තේ කියලා මගදී නැත්තත්. අතට ආරමුණු මගේ. ඒ නිසා ලෙඩ වෙච්ච මිනිස්සයා හරියට එල්ලෙට වදින්න දාන. ඒක සඳහා ඊයෙන් විදිනකොට දුන්න ඇදී යුතු ප්‍රමාණයක්. දුන්නේ ප්‍රමාණය ඇදී නැත්නම් ඊතරම කරවල. ඊට වැඩි ඇදගෙන ගියොත් එහෙම විදින එල්ලේ පසාර කරන ඒ විනාශය. ඉතින් මෙන්න මෙතන හරියට මෙච්චර බල දාන්න ඕන මෙච්චරක් එල්ල කරන්න ඕන කියන එක නිවැරදි එල්ලේ සහ ඒ සල්වාගත් වීර්ය දෙකේ සමබර භාවය මේ සංකත අසංකත භාවයේදී තාමත් සුන්දර සංකලනයක් ඇති කරගන්නවා. ඒක හරිම සෞන්දර්යාත්මකයි. මේක හරිම විද්‍යාව කලාවක් බලපු පැත්තට හැතැන. කරන භාවනා කරන භාවනා බාර පත්තෙන් තැන. අවුකේකෙන් බලබලයි යෝගාචර පුදු ලක්ෂණේ බලන්න පටන් ගන්න තැන. අන්න මෙතනදී යෝගාචර කියනවා මෙනෙහි කරාට අල්ලන්නේ. ඉස්සරහ මෙනෙහි කරාට ගන්න විචිතුරු පේනකට බලන්න. දැන් ඒකම දෙකේ සම ලකුණු පෙන්වන්න පටන් ගන්නවා පස්සේ මෙනේ කිරීම නිකන් රතර ගෝලකින් පිටේ ගමල ගාවගේ පොළාකට පටන් ගන්නවා. ආනේ පොළාපයින් වෙලාදී යෝගාචරය තවදුරටත් මෙනේ කිරීමේ වෙහෙස වුණොත් දැඩි අපහසුතාවයකට පත් වෙනවා. මේක කලින් මෙනේ කිරීමකට කරොත් තාම ආරමුණ ගන්නත්තා. කොතෙක් දුරට යනකම් මෙනේ කරන්න ඕනද? කොතනදී මේ මෙනේ වෙන්න ඇරලා නැත්නම් ඒ කාරණාවට එහෙම කරගෙන යන්න ඇරලා ඉඳ දින අතර වෙනවද කියන එක එක දවසකින් එක රැයකින් එක බණකින් තේරුම් ගන්න තමයි. අද තේරුම් ගත්තට ආයෙ දහස්තරේ වරද්දක් පිළිතුරු. ඒසා නැවත නැවතත් කල්පනා කරලා බලන්න ඕනේ නැවත නැවතත් ප්‍රායෝගික වෙන්න ඕනේ බෞද්ධීගත කරන්න ඕනේ භාවිත කරන්න ඕනේ. අර මොන දැපෙන දමා ගැනීමට කොච්චරක් පුරට යනකම් මෙනේ කළ යුතුද? අර මේ දැපෙන දමා ගත්තට පස්සේ මෙනේ නොකර පුළුවන් තරම් අරමුණක් එක්ක සමීප වෙලා උත්සන්න වෙලා ආසන්න කරලා ඉන්නවා. ඉතින් මෙතනදී බොහෝම ලස්සන මේ සංකත අසංකත ભેදෙක ග්‍රහණ ප්‍රමාණය සහ ක්ෂේත්‍ර ප්‍රමාණය අතර වෙනස. ව්‍යාකරණයක නම් සකර්මක අකර්මක ભેදය. භාවනා විදී නම් සංඥානක අවිඥානක ભેදය. සසංකත අසංකත ભેදය. සතියෙන්ක අධ්‍යයනික ભેදය. ඉතින් මේකමයි කමඨාසුත්ත කරන දැනගාම කියන උත්සාහ කරන මේකයි මේ අන්තරක් කියන්නේ එතෙන් යනකම් මෙනෙහි කරන්න ගන්න. ඊට පස්සේ එයාට ඒක ඉල්ලෙන්න ගන්න. ඉස්පයි කියලා පදින පටන් ගන්නතර පස්සේ දෙවැනි කියන කොච්චර දෝ දැනකම් අල්ලගෙන සීට් එක අල්ලගෙන මෙයා පදහම් කරනකම් අල්ලගෙන ඉන්න ඕනේද? කොයි වෙලාවෙදී මෙයා තනි කරන් බයිසිකල් එකේ යන්න දෙන්න ඕනේ කියන එක අපිට ප්‍රායෝගිකව හිතන්න. මෙතන දන්නේ කොට නැගිටිනකම් කොච්චර කාලයක් යනකම් දරුවෙක් හක්කටක් ගහලා දෙන්න ඕනේද? ඊට පස්සේ දරුවා සතර දවසක් යන්න පටන් ගන්නකොට පස්සේ ළඟට කරවලා දාන්න ඕනද කියන එක ඉතතෝම දන්නවා. ඒ මාර්ගයෙන් තමයි හරියට භාවනාවේදී කොච්චර සංකත භාවනා කරේද කොච්චර අසංකතිය තියෙන්නේ. කොච්චර කමිනේ කරනවද කොච්චර කම නැත මෙහි කියන නැත කරන්න ඕන කියන එක හැම පරියන්කේම යෝගාශ්‍රය විසින් ගන්න තීරණේ අනුව වෙනසයි. පොදුවේ නම් කියන්න පුළුවන් හරියට බාහ තේරෙනවා ඉස්සර වෙලා විනාඩි 5 10ක් මෙනෙහි කරමින් කරන්න ඕන භාවනාව දැන් ඉඳගෙන එක තත්පර දෙකක් මෙනෙහි කරපු ගමන් අත කරපොතෝ. හැබැයි යම් මේකෙන් ගෙදර අරදබරයක් වෙලා, පීඩාවක් වෙලා, තුවාලයක් වෙලා, පතරතර පවෙන්ද ආයෙ මෙනෙහි කරන්න ඕන පැයක් කරනවා. එතකොට පැටලෙන්නත් නේද? එතකොට දැනගන්න ඕන ඒක කියන්නේ අදමාන්තය. අදමංචාදි හිත. එතකොට සමංචා සමාහි දෙයක් කරගෙන කියලා වැඩිපුර මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට තමයි තේරෙනවා නම් ඒක කීකම් වෙනවා අල්ලගෙන යනවා. අන්න ඒ වෙලාවේදී සංස්කාරික යෑම තමයි ඔය පස්සම්බයං කාය සංකාරං අසති සාමිච්චිති පස්සම්බයං කාය සංකාරං පස්සසු සාමිච්චිති කියලා කියන්නේ. ඒ කාය ප්‍රශ්නාවේදී දීකං වාසසන්තෝ දීකං වාපස්සසන්තෝ කියන දීර්ඝාස ප්‍රසවාස කරන කරවතනාසේ පිළිමතක් වෙනවා. ඊට පස්සේ චේති ආසන ප්‍රසවාස කරන කතා කරලා ආසන ප්‍රසවාස මුළුල්ලම බලන්න. ආනාපාන කීකරු කරගත්තොත් මොකද දාගන්න. ඊට පස්සේ කාය සංස්කාර සංහිඳෝ මේ සංහිඳෝ. එතකොට මේ යෝගාවචරය මේ නොකියා කියන කතාවක් මේ ආනාපාන සතියේ තියෙනවා. වචී සංස්කාර සංහිඳුවේ නැත්නම් කාය සංස්කාර සංහිඳෙන්නේ නැහැ. සති සංස්කාර කියන්නේ විචක්ක විචාර දෙක අරමුණු නිමේ කරන එක. නිමේ කරන එක අවියට වෙලාවට නතර කරේ නැත්නම් සය සංසිතියකට නිමේ කිරීම බාධා කරනවා. බබානින්දට යනකොට නැලවිල්ලට හරි අඩු කරන්නේ. ඒක නැලවිල්ල තමයි බබානින්දට බාධා වෙන්නේ. ඒක නිසා අපිට දුතනකම් විතක්ක විචාරය නැත්නම් අරමුණ මෙහි කිරීම කරන්න ඕනද? ඊට පස්සේ කෙරෙන සංසිඳන අරමුණ තියා බලනකොට නින්දට නොවැදීම නොවැදීම පිණිස මෙනෙහි කිරීම 100ක් පාවා දුන්නොත් ඒ තමයි. ඒ නිසා මෙනෙහි කිරීම ටික ටික අඩු කරනවා. උදාහරණයක් වශයෙන් කියනවා පිළිපිනා පිළිපදින ආනාපාන වශයෙන් භාවනා කරන කෙනා ඒක මෙහෙය කරනවම එළවෙලව මෙහෙය කරන ඇතුළ වෙනවා පිට වෙනවා ඇතුළ වෙනවා පිට වෙන නැත්නම් ආස්වාද ප්‍රසවාස කරනවා පිළිපින හැදෙනවා කරන කෙනාට තමයි දැනෙනවා නම් දැන් ආස්වාද ප්‍රසවාස පාසා හිත හිතල වෙලා ඉනවා කියලා කීකක් වෙලා මොන මොන දරිනවා කියලා ඒ යෝගාවතරයට ඒ අතරමැදම සැලකිලිමත් වෙන්න වෙනවා දැනගන්න වෙනවා මේ ආස්වාසේ ප්‍රස්වාසේ පෞද්ගලික ලක්ෂණ හරහා ආසත්පසාරේ පොදු ලක්ෂණ දැන් පෙනෙමින් පවතුනවා. ආශාසින් දැකේක වොනුසුම් ගති සිසිල් ගති කම්පන ගති චංචල ගති පිළිමලි ගති වැටුණයි කියන මේවා තේරම කියවත් තොර තොර ඉන්නත බොහෝම දැනෙන විදිහට දුරට හිත කර්මන්නේ වේදට භාවනා කරනවා නම් ප්‍රසවාසයේ දිහාවලුත් ප්‍රසවාසයේ විනාශ ගති තියෙද්දිත් මේ වොනුසුම් ගති සිසිල් ගති කම්පන ගති චංචල ගති අතර මොකද්දෝ කරලියක් පේන්න පටන් ගන්නවා එතකොට එන්නේ එන්නේ ආශ්‍රව ප්‍රසවාසයට සම වීම යෝගාවචරයේ භාෂාවෙන් කියනවා අරමුණේ නිරස වීමක් කියලා තමයි කියන්නේ. අරමුණ ඒකාකාර වුණා කියලා තමයි කියන්නේ. අරමුණ අන්‍යනික දෝනාසුළු කියන එක තමයි කියන්නේ. මෙහි කෙරුවට අල්ලන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. ඉතින් මේක භාවනාවේ ඉතාම වැදගත් අසංගත සංකත වේදීදී වැදගත් සංදිස්ථානයක් මේ කියන යෝගාවචරය භාවනාවට අනදර කරගන්න. මේ ගැරේන භාවනාවට විග්‍රහ කරන වෙනුවට මේ සම්මාදිට්ඨිය බව කොටස් දෙක කර තියෙනවා මුල් කොටස සංකතයි පස්වතිය අසංකතයි මේ සංකත අසංකත ભેදය අල්ලගන්න දෙන්නේ නැති මේ නිදකම හරහා නීතිමත හරහා සංවේගම හරහා ඒකාකාරීකම හරහා බය ගැතිය හරහා අසරණ ගැතිය හරහා නුරුස්නා ගැතිය හරහා දැන් යෝගාගත එකයි සිද්ධ වෙන භාවනා හරියාගෙන යනවනම් මේ කම්මැලිකම මේක ආකාරයට කියන දුෂ්මගතිය නිතිමත ගතිය එයි. ඒක භාවනාවේ වැරැද්දක්වත් අත්පසුවීමක්වත් ඉස්සරහන් ගත කාරණා මේක හොඳට දැක දැක ගන්න ගියොත් ඒ විලාදි වෙන්නේ පොදු ලක්ෂණයක්. ඊට අමතරව නිින්දක් ඇත්තෙම නෑ කියලා මම ප්‍රතික්ෂේප කරන කතාව නෙවෙයි කම්මැලි දුබ්බට ඇත්තන්ට නිින්ද රැඳෙන්නපත් තියෙන්නේ. නමුත් ඒක කෙලස් නෙවෙයි. මෙතන තිබෙන කියනවා කෙලස් නැතුව අර සංකතෝ ජීවක අසංකතේ දැනකොට මේ විශ්මාවක් කියන විශ්මාව දැනගෙන ගියොත් ලෝකාට දැනගන්න පුළුවන් මේ හැම දෙයක්ම මතුවෙන්නේ නැති වෙන්නයි ඒ නිසා දෙකේ තියෙන හැකීමේ තියෙන මේ වගේ බුද්ධ දාන ගැතියක් අන්නේ ගොජේ දෙක තියෙනවා. ඒක සාධිය අපි ඉන්නකොට සාධි කරන්නේ චලනය කියනවා. ඒ චලනයේ ඉඳ තියලා දෙක දිහාම බලලා ඉන්දීම හැකලීම නැත්නම් ආස්වාද ප්‍රසආසයෙන් මෙනෙහි කරනවා වෙනුවට එළවෙනවා දැනෙනවා දැනෙනවා කියලා පොදු වචනයක දාන එක සාකච්ඡා ඒ වගේම දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන එක එළවෙනවා මෙනෙහි කරන්න සාකච්ඡා. නිින්ද කඩන වටම විතරයි මෙනෙහි කරන්නේ. මෙනෙහි කරන මෙනෙහි කරනකොට තමයි තේරෙන පටන් ගන්නවා මේකට අවදි වෙන්න. මේ කම්මැලිකමට මේ නීරසකමට මේ ඒකාකාරීකමට මේ නිදිමතට මේ කෝසු ගතියට මේ නුරුස්නා ගතියට අවදි වෙන්න පුළුවන්. ඒකෙදි වෙන්නේ අර රූප ධර්මයන් දිගේ හිත එමේට නාම ධර්මයකට මාරු වෙනවා. බොහෝ සූක්ෂම තැනකට මාරු වෙනවා. මෙතනදී තමයි අස්දන්නක සිද්ධ වෙන්නේ. සංකතයෙන් අසංකතයට මාරු වෙන තැන. මේ ලාවට වෙන තැන මුක්ෂරාට ගොඩක් කරාට මේකේ සිද්ධි බහුලව සිද්ධ වෙනවා. මෙතන තමයි යෝගාවචර 90ක් මට 95ක් තිබුණේ ඒක හරියට කියා ගන්න දන්නේ නැහැ. යෝගාවචර සමාධිය පැත්තෙන් නම් භාවනා දිහා බලන්න ජීවිත දියක වෙනවා කියලා මම කියනවා. සත්‍යෝගාවචර බලන්නේ සතිය පැත්තෙන් නම් නැත්නම් මේ සමාධියේ තියෙන විපස්සනාවට අවදි පාරයක්. විපස්සනා සමාධියට, ක්ෂණික සමාධියට, ප්‍රමාර්ථ සමාධියට දැනුමක් තියෙනවා නම් යෝගාවචර මේකෙ මෙහි ආවක් අත්දෙනවා. මේක රාගයක් අත්දෙනවා. මේක එල්ලක් ආවමක් අත්දෙනවා. මේක රැඩිකල් වාදී ගතියක් අත්දෙනවා. ඒක හරහා ගියොත් අර නිගත වුණාට නිගත ගතියක් ආවට සතිය තියෙනවා. සතියෙත් මේ නිගත ගතිය අවුලක් තියෙනවා. සතියෙත් මේ කම්මැලි ගතිය අවුලක් තියෙන නිසා සතිය පාවා දෙන්නේ නැතුව, ආනපන සතිය පාවා දෙන්නේ නැතුව සමාධියේ තියෙන ලෝලත්වය පාවා දීලා හිටවනවා. ඉතින් මම කියන සමත සමාධියේ තියෙන ලෝලත්වය පාවා දීලා හෝ විපස්සනා සමාධියට අපි ගොඩනගලා දෙන්න දානවා නම් යෝගාචරය මෙතනදී මේ රූප ධර්මයේ කියලා දාන ධර්මයට ජීවිත කරගෙන මාර්ගයන අවස්ථාව විතරක් නෙවෙයි යෝගාචරය පරියන්ක භාවනාවේ සක්මන් භාවනාවේ කියන වෙනසක් නෑ කියන තැන තරම කරනකම් මෙතෙන්දී ලක්ෂ යෝගාචරය පරියන්කදී අත්ක වාහන සාධනතු ආරමුණේම නිමග්න කරන ගත්තා සක්මණේදී අත්ක ගන්න චේතනාපූර්වකව වම දකුණු කීමේ මෙහෙ කිරීමෙන් ගියා මෙන්න මේ මාරුව හරියට දකින යෝගාචරය සක්මන් කරගෙන ගියත්, අභියන්කේ හිටියත්, ඉතින් දවඩ කරා භාවනාවක් තමයි පිට ගියා. අරමුණ වශී කර ගැනීම හොඳා කොච්චරක් දුරට මෙනෙහි කරන්න ඕනේද? හිත සම්මන්නේ වුණාට පස්සේ ඒකට පුරුදු කරාට පස්සේ ආරේ කරගෙන යන්න ඇරලා ඒ පිළිබඳව අනුපාලනය බලනක් ඉදිරිපත් කරනවා. උපස්ථානයේ බලනක් ඉදිරිපත් කරනවා. භාවනාවට භාවනා කරන යන එක දෙන්න නම් ඒ එන විදිහට මේ සෙල්ලක්කාරකම කියන්නේ. ඒකවල සදාචාරයේ සෑහෙන අභියෝගයක් ලක්වනවා. කොටිම කියනවා නම් සංවරය. ඒ අරමුණ එකක් කියන කිය සංවරය අරමුණ දෙකකවත් තියෙද්දි කමක් නැහැ. චේතන නැතු කරන්නේ වාහනේ චේතන සහිත කරන සක්මණේදීත් කමක් නැහැ. එතන දෙවසනක් වැඩ කරද්දී තරවණ පාරක් කරන්න පුළුවන් කියලා මහ පුදුමාකාර ප්‍රශ්නයක්. පුදුමාකාර කාර්යයක් පුදුමාකාර ශ්‍රද්ධාව විඳවමින් සිටිනවා. උතර සත්‍ය අදහන යනවනේ යෝගාචර ජීවිතයක කොයි જાති පදමාන සත්‍ය පවතිනවා. ඒ සත්‍ය කි කාලය තවරුන් ගන්න වාරේ මේක සම්පූර්ණමාදී කුරුපස්න කරනවා. ඒ දෙකේදිම කරන්නේ අසමාහිත හිත සමාහිත කරනවා. කෙලෙස් අසමජ්ජාති ජාතියක් නෙවෙයි කෙලෙස් වලට දාන්නත් වෙන්නේ අසමජ්ජාති ප්‍රමෝදකම. සමහර ඉන්නවා කරන්නද පෙර පාරමිතා ශක්තිය සමතේ දිනු කරගත්තත් එයාට සමහර විචක ඉන්න ගන්නකොටම බොහොම විස්තර බලන්නේ නැතුව සමත සමාධියට යන්න පුළුවන්. මේ සමත සමාධිය හරහා සමහර වෙලාවල් වලට ආලෝක සංඥාව, පරිපහසුව අරමුණු කීකරුවා කියන්නේ. විපස්සනාට වඩා වැඩි බර කරලා විපස්සනාට වැඩි වුණාට වැඩි මූලධර්ම වශයෙන් බැලිච්ච කෙනා මේ සති මේ සමත භාවනා යෝගාවට පහන මේ ආලෝකය භාවනා යෝගාවට සම්බන්ධ මේ සමාධි ලක්ෂණ වශයෙන් මේක සෑහලුකමද සමාත බලන්න. මම දැන් සමත ධ්‍යාන කරන්නේ මේක මෙන්න දෙන්න ඕනේ. මම ආයෙත් විපස්සනාට ගන්නවා. ඉතින් ඇත්තට මේ සමත විපස්සනා කියන දෙකට වැඩි ඔක පොඩ්ඩක් තව ඉතිරි සියුම් තත්යකට සමත සමාධි විපස්සනා සමාධි කියන සමාධි જાති දෙක කොයි වෙලාවෙ මේකෙන් එකට මාර්ගද කියන්නේ කියලා. ඒක මේ සමථ සමාධිය කියන තැන්වල සමථ සමාධියමයි විපස්සනා සමාධිය නෙවෙයි විපස්සනා සමාධිය කියන කරේ එකමයි අර නෙවෙයි කියලා මොනම තාංචක් කරන සමාධිය කරන සමාධිය සමාධිය තමයි. ඊය අපි අර පටන් ගන්නකොට ආදී කියන සංඥාවේ ඇදීට කොසම සමාධියෙන් විපස්සනා සමාධියනවා කියන ඇතින් අරගෙන ඉදිරියට යන්න නම් මේ යෝගාචරය මේ අවස්ථාවේ හැටියට කොතෙක් දුරට යනකම් භාවනා මනස්කාරයෙන් මෙහෙවන්න ඕනද මෙහෙ කරන්න ඕනද කොතෙක් දුරට යනකම් කොතෙක් ඒකට පරාවරණය ඉදිරිමාර්ග කියන එක දන්නවනම් ඒකට සමතපැත්තෙන් කියත් අරගන්න. විපස්සනාපැත්තෙන් කියත් අරගන්නවා. අතන යාන්ත්‍රණකදී මේ ස්වභාව ලක්ෂණ අරමුණේ තියෙන ස්වභාව ලක්ෂණ ඉක්මවලා සංතති ලක්ෂණය කියන හැම දෙයක්ම මතුවෙන්නේ නැති වෙනයි කියන තැන යනකම් තමයි අරමුණ ඔක්කොගේ ප්‍රශ්න. සමතන මාදී විපස්සනා මාදී සමත කර්මස්ථාන විපස්සනා කර්ම තේරම තියෙන්නේ. ඔය පොදු ලක්ෂණය දැක ගන්න තියෙන්නේ. පොදු ලක්ෂණේ ඒ කාන්තේම විපස්සනා. පොදු ලක්ෂණ කියන්නේ අනිත්‍ය. අනිත්‍යත්වයෙන් තමයි මේකේ තියෙන විපරිණාමය. ඔය විපරිණාමයට යනකම් තමයි සමතුලමා විපස්සනා සමාධි සමත භාවනා විපස්සනා භාවනා ආනාපාන කිමී නැතිවෙන රාමදාකුණ ඉදින්දා කටයුතු සියය. නම් වෙලාවක මේ පොදු ලක්ෂණේ දැක්කට පස්සේ මතින් තාක්ෂයල නැති වෙනවා කියන එක ඉතින් ඥාන භාවනාවේ සංකත භාවය අඩු වෙලා අසංකත භාවය වැඩි වෙනවා. ඒක කියන්නේ පුළුවන් මේ යෝගාචර කායන පස්සනාව ඉක්මවලා අසංබයං කාය සංඛාරං කියන කොන්දට වශී කරගෙන ඊට පස්සේ වැඩෙන්නේ පීතිපත්යන් වේදී සුඛපත්යන් වේදී ආදි වශයෙන් වෙන සංඥා වේදනා කියන চৈতසික දෙකට. ඒකට යෝගාචර කාය සංඛාර වචී සංඛාර කියන වගේ යම් ප්‍රමාණයක පරිත්‍යක් ලබාගෙන චිත්ත සංඛාර ධ්‍යාවට අවධිය ලබා ගන්නවා පිළිසුම ලබා ගන්න තේරුම් ගන්නට පස්සේ ඒක මනෝලෝකයක් විතරයි කියන්නේ ඉන්හාර යෝගාද හිතා ගන්න බෑ මම දැන් බලන ඉන්නේ ප්‍රත්‍යක්ෂ කළ හැකි අරමුණක්ද පොදු මනෝ විකාරයකට ඒක දරුවත්ද භවනා මේ ප්‍රත්‍යක්ෂත් කියන යෝගාවතර කොහොමද හිටන්නේ? ඒකෝ ඒ වටේට සැකයක්. එහෙම නැත්නම් සත්‍යය අදින් අපේ කන වෙනවත් එක්කම සැකේ සද්ධාව අඩු වෙනවත් එක්කම අරමුණක් අපි මේ වටින අරමුණට ගාලා බලන්නේ නෑ නෑ මම ඉන්න ප්‍රත්‍යක්ෂය කියලා තේරුම් ගන්න. ඒකට ආනාපානේ ආය වරනවා. ආය කාණපතන වරනවා. ආය මෙනෙහි කිරීම වරනවා. ඉතින් මෙනෙහි කරනකොටම සැකේ දුරුමාන සද්ධාව කාය වුණාට ආය වෙන පොදු ලක්ෂණ. පොදු ලක්ෂණ කියනවා ආයෙත් තේරුම් ගන්නවා. ඉතින් වේලාවක් යනකම් මම ඔඩොක් ඔඩොක් ඉන්නවා වගේ ආවකලකට ගියාම වීඩියෝ එකක් දැක්කේ. ලා ගියාම හිතන දැන් ඉන්නවා මතක්. කල්පනාවකද ප්‍රත්‍යක්ෂයේද මම ධර්මයකද රූප ධර්මයකද සමතේද විපස්සනාවේද සරණවද අපරයනවද මේ নানা ප්‍රකාර දැකම සර එනවත් එක්කම බලන්න ආය මොන කර්මයක් ගන්න පුළුවන් ආය යනකොට හරන සරණ ගිල මෙනේ කළ මෙනේ කළ සකයිති කරගෙන කරගෙන සත්‍යාව ඇති කරගෙන එතන ආයසයක් අවස්ථාව දෙනවා අර පොදු ලක්ෂණ දැනෙන කවදා හෝ මේ පොදු ලක්ෂණය ආවරු කරගෙන මේ පෞද්ගලික ලක්ෂණ අවශ්‍ය වුණාට වැඩගත් වුණාට සම්මුති වශයෙන් පොදු ලක්ෂණයට යනකොට නිවන් දකින්න බැරි නිසා පොදු ලක්ෂණ යනකොට දැකගත්තා පහළ වීම සාධාරණ නිසා ඒ සාධාරණ වෙනකොටම පෞද්ගලික ලක්ෂණ මතුවෙන බව ඒක නැවත පාඩ කරලා ආය පොදු ලක්ෂණ දානවා කියන එක හොතෝ තමයි දෙමින් ලක්වාගේ තමයි කෙනෙකුට තේරෙන්නේ. නමුත් ඒ කවදාකවත් ඉගෙනින් ඉන්නේ දවසේගේ වර්ගය ඇතුළේ. කොච්චර පෞද්ගලික ලක්ෂණාව ඒක මෙදී කියලා පොදු ලක්ෂණ දාපු ගමන් ආයෙ යෝගාවචර විපස්සනාට ඉදිරියට යනවා. ඉදිරියට හැම වෙලාවෙම යෝගාවචර වෙන්නේ කවුරුත් උනා, පටලැවුණා, ඉක්මනට දුවනවා කමතාට උත්තර කරන්න. මොකද යෝගාවචරය බයයි මේ සක්කාය දිට්ඨිය කරන්නේ. යෝගාවචරය නැහැ සමන්විත සමාධිය කරනවා. යෝගාවචරය බයයි මේ භාවනා කරනවා කියන ආසාව කැරේ. මේ දෙනවා කැරේ. උතුලක් වෙන්න යනකොටම ඉන්න ඉඩ තැන මතක මම ඉතරකට පදනන්ද මාන්නක් කරනද අවමාන ලක්ෂණවල කියන එක ගණන් ගන්න නැත්නම් කරනවා. ආදාය වෙනකොට ඊළඟටම ඒකාකාරීකම කම්මැලි කරනවා. ඉතින් මේකට රැඩිකල් කියහට වෙන්නේ මොකද? ආ මේකට යෝගාචර වුණ එක. මේ තමයි බුදුහාමුදුරුවෝ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පවා සංකතේ ඉඳලා සංකතේට මාර්ගය පාර ආරාතමයි ඒ අසංකත නිර්වාණ ධාතුවට සංකතය හරහා යන ක්‍රමයකින් දෙන්නලා කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේක මේ මට්ටමට හරි ලේසි තමයි අත්‍යකින් කියන නිසා. මේක නැතුව මෙවැනි දේශනෙන් තරම් කර දුන්නා එහෙම නැත්නම් වැරදි ඉච්ඡාදීක්ෂා මිත්‍යාමා මිත්‍යාපරිපත්ති අවිද්‍යාව සහිත කෙනෙකුට නම් මේක අහගෙන නෝඩ වාදමක් වෙනවා සැකමක් වෙනවා. ඉතින් මේක වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් මේ පැටලෙන පැටලෙනකොට පාරේ පා කියන පාරේ පා පයින්කොට නැවත පාට ගන්න ගන්න මිනිහට තමයි රතාචාර්යය කියලා කියන්නේ. එහෙම නැතුව යන්ත පාරක් කියනනම් අසඳර පේන කිම බැදිවල යන්නේ මං මුලා වූ එක කුසේ කියලා මෙච්චර ලස්සන පාරකේදී හරස්පාර වල යන ගියාට යන කට්ටියට යනවනම් ඒක ඇත්තටම කර්ම දෝෂයක් වෙන්න පුළුවන් නැත්නම් ඉස්සරහට විද්‍යාවක් වෙන්න පුළුවන් කවදා හෝ ඒ යෝගාවචරය මේ පෙත දැකලා මේකට සමාදන් වෙච්ච දවසේ තේනවා මේ පෙත සංකර කරනවා. සංකර කෙරුවොත් තමයි සංකර වෙන්නේ. මේ පෙතේ තාමත්ම සංකත සංකර කර ගන්න බැරි තැන තියෙන්නේ. පටන් ගන්නකොට සම්මුතිය කලියුත්තක් කරා සංස්කාරය කරා සංග්‍රහයක් කරා යන්නේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් එක සංකතයට දා ගන්නවා නිවැරදි හොරක් මෙපිට බදා ගන්නවා. දැන් වල අනේක සමාදන් වෙච්ච දවසේ කළ යුත්තේ මෙච්චරයි ඊට පස්සේ වෙන දේ මෙහෙමයි කියලා තේරුම් තේරුම් ගත්ත මනසම කියනකොට බාහනක් තලතුනවා මත බාහයි අධ්‍යක්ෂින් සහිත යෝගාවචරික කියලා ඒ අධ්‍යක්ෂින් සහිත යෝගාවචරික දෙන්න ඉඳ තියෙන කවදාකවත් දිවි කෙනෙක් ආශිර්වාද කළා කවදාකවත් පෙරපිනටත් මොම්මදාන තමන් තුළින්ම වැටෙන්න වැටෙන්න සකස් කරන නිසා හැම වැටීමකම නැවත සකස් කිරීමට ප්‍රස්තාවක් නමුත් මේ සකස් වෙන තෙක් යෝගාන්තර හැම පරියන්කයක්ම හරියනකොට වැරදුනා කියලා හිතනවා. වැරදෙනකොට හරියනවා කියලා හිතනවා. ඉතින් ඒක තමයි පූර්ණ නිගමන වලටපත් වෙනවා. භාවනාදීන් සැකෙන පූර්ණ නිගමන පැත්තකට දාලා දන්න කෙනෙක් ගුරුවරයෙක් එක්ක කතා කරලා පුළුවන් තරම් නියතමානීව කරගෙන යන්න උදව් වෙච්ච එකක් උසාවියෙන් දාපු. ඒනම් ගත්ත දවසේ කල්පනා වෙනවා මොන තරම් ගැඹුරකට තාපනේ බුදුහාමරගේ ධර්මයකට තාපනේ විදිහට කරන්නේ මේ ධර්මයේ දකින්නකෝ කොහොම බුදුන් දක්වනවා. ඉතින් සාමේ සම්මාදිච්ඡේදී නාවුනේ සංකතරංගත වේදී තේරුම් ගත්තා නම් ඒ යෝගාචර කතා කරන වචනයේ චේති සංවේදිත අර්ථය. කරන වැඩවල පඳුරට ගහලා නැගෙන්නක් නැහැ භාවතම ගහන්න පුළුවන් කියලා කියනවා. වක්‍ර මාර්ගයෙන් නොතර පිටක් පාප. මේක කරන්න බෑ ඒක. කොච්චර අනිවිදෙන දේවල් කොච්චර ආරකට තේරුණාද කොච්චර ආවර විඳින්න පුළුවන් වුණා මුළු ලෝකෙම ඉන්න හරියක් ඉන්නේ අනෙක් පැත්තකට කියලා යෝගාවචරයට සිද්ධ වෙනවා ඒ ඉන්න කාලේ ඉඳගෙන ජානකෝ මොකද ලෝකේ හදලා මෙතෙන් යන්න බෑ කවදාවත් ලෝකෙම අනිත් පැත්තකට ඒ දන්න ව්‍යාකරණ වලින් කරන්නේ මේ කච්චත්තක් ඉන්න ආකාරය මේක මේ පෙර කර අකුසල කර්මයකට මට විවිධ නැතිලා දිනවා ඉස්හාමි නැතිලා දිනවා උද්ද කළා බව නැතිලා දිනවා ඒක අවින්න බෑ පිටිසේ ඉන්නකොට සමගිය ඉඳලා මුලතරම මේක ගැන ඉස්හාමි ළමයිට යන පටන් අරගත්තොත් ශෝකාගේ බව ජීවිතයක් ගන්නවා ඔච්චර ඥාන පිළිම් වේදේදී ඔච්චර බයිනිපස් වේදේදී බත් මන් ලබන්න පුළුවන් බුද්ධෝත්පාද කාලය ඒක ගන්න පුළුවන් දෙයක්. ඒ නිසා සම්සංයෝගයේම අත්දැකීම් වලට සාපේක්ෂව මේ සංකත අසංකත වේගය අසංකාර සංකාර වේගය ඒ සචේතනික අචේතනික වේදය සවිඥානික අවිඥානික වේදය තේරුම් ගන්න ඕනේ ඒක භාවනාවෙන් කරන ගන්න මේක මූල ධර්මයෙන් තේරෙන්නේ කර්ම සාකාර්යයෙන් සමගන්න. ඒක ධාන යොදා නැතුව පඩේ හිටින්නේ. ඉතින් මේ වගේ තේරුමට මේ දෙකටම තියෙන අවස්ථාව වෙන නිසා මේ ගත කරන අවුරුදු කාලේ අපි තාක්ෂණික මේක තේරුම් ගන්න කලින් ඒ කුසල ඡන්දයේ අනිමකයි සිටි කාලයක මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිදුනාතම සම්සිඳා වේවා